ඔබ දැන් සමන් දීමට සැලසෙන්නේ මීතිරිගල නිස්සරණ වනේ කර්මස්ථානාචාරි අතිකරු පඬිත මාතර ශ්‍රී ඥානාරාම නායක ස්වාමින් වහන්සේ විසින් 1979 ජනවාරි මාස 12 වෙනි පොහෝ දින මීතිරිගල නිස්සරණ වනේ යෝගාවචර භික්ෂූන් වහන්සේලාට දේශනා කරන්න යෙදුන කමතහන් ධර්ම දේශනාවකටය මාතුකාව සමාධි පාවන නමෝතස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ සතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති අති වික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සතිරම් පදඤ්ඤාය සංවත්තති භික්ඛවේ සමාධි භාවනා භාවිතා දෞලි කතා ආසවානං කරාය සංවද්දති අද බලාපොරොත්තු හේතු වෙන්නේ සමාධි භාවනාව පිළිබඳ විස්තරයක් ප්‍රකාශ කිරීමටයි. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙහි සඳහන් වෙනවා සමාධි භාවනාවේ ප්‍රයෝජන හතරක් සමාධි භාවනාව දියුණු කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන කරුණු හතරක්ම මේ සූත්‍ර ප්‍රදේශයේහි සඳහන් වෙන බව සලකන්නේ. ප්‍රධාන වශයෙන් උන්වහන්සේ මේ සමාධි භාවනාවේ මුල් කරුණ වශයෙන් දේශනා කළේ සමාධි භාවනා ක්‍රම ප්‍රයෝජන හතරක් තියෙනවා කියන එක. එයින් පළවෙනි කාරණය පළමු දේශනාවේ සඳහන් වන කරුණ වික්ඛ ධම්ම සුඛ විහාරාය සංවත්තති යන්න. අත්ථි වික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා දිත්ත ධම්ම සුඛ විහාරාය සංවත්තති අන්නයි මුල් කරුණ මහණෙනි දිනු කල නැවත නැවත බහුල වශයෙන් පවත්වාපු සමාධි භාවනාවක ආනිසංස වශයෙන් එකක් දිත්ත ධම්ම සුඛ විහාරයේ පිණිස පවතිනවා කියන එකයි විත ධම්ම සුඛ විහාරය කියන වචනේ තේරුම ඉහාත්මයෙහි ලබාගත යුතු ලැබෙන සැප විහරණයේ පිණිස මේ සමාධිය උපකාර වෙනවා කියන අදහසයි. මේ කාරණය විස්තර වශයෙන් සලකනකොට ඉහාත්මයේ ලබාගත යුතු සැප විහරණය පිළිබඳව සලකා ගත යුතු ක්‍රම කීපයක් තියෙනවා. ඉහාත්මයේ කියන්නේ වර්තමාන ජීවිතයේ ඒ වර්තමාන ජීවිතයක් හැම කෙනෙකුටම තියෙනවා. මේ වර්තමාන ජීවිතය සතවත් කර ගැනීම ලෝකෙහි එක ක්‍රමයකට බුදුරජාණන් වහන්සේගේ අදහස තවත් ක්‍රමයකට ඉතාම හොඳ ක්‍රමයක් ඒක ලෝකෙහි ඒ වර්තමාන මේ ජීවිතය සුවපත් කර ගැනීමට යොදන ක්‍රම රාශියක් තියෙනවා එකක් එකක් පාසා සරගල බලනකට බොහෝ දීර්ඝ කතාවක් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා සාමාන්‍ය වශයෙන් හිතනකට ලෝකවැසියා සැපයක් කියලා එකක් හොයනවා. ඒ සැපයක් හොයන්නේ ඉන්ද්‍රයන් පිනවීමෙන්. ඇහ කන නාසය දිව කය පිටගෙන මේ පසිඳුරන් සයිඳු ඉන්ද්‍රු ඉන්ද්‍රයන් සාය පිනවීමට බලාපොරොත්තු වෙනවා නිතරම. මේ මේ ඉන්ද්‍රයන් පිනවීමෙන් සැපය සාදා ගැනීමටයි සාමාන්‍ය ලෝකයා බලාපොරොත්තු වෙන්නේ මේ විදිහේ ඉන්ද්‍රයන් පිනවීමට යොදා ගන්න මේ ක්‍රම මහජනය අතර තියෙනවා හිත පුහුණු කිරීම අතපාය පුහුණු කිරීම අතපොන් පුහුණු කිරීම කාය පුහුණු කිරීම මොන ශරීරයම පුහුණු කිරීම වාසයෙන් නොඑක් විදිහේ මේ සත ලබා ගැනීමට උපක්‍රම වශයෙන් මහජනය අතර තියෙනවා ඒ විදිහේ තිබෙනා වූ මේ උපක්‍රම අතුරෙහි වගේම රාජ්‍ය සම්බන්ධව ඉතල බලාපුවාම ශාස්ත්‍ර දියුණු කරන්නට බලාපොරොත්තු වෙනවා. ශිල්ප දියුණු කරගන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට නීති විද්‍යාවල් එතකොට වෛද්‍ය විද්‍යාවල් ඔය අතරට තව තවත් නොයෙක් විද්‍යාවල් ශිල්ප ආදී නොයෙක් දේවල් ඕන කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සැප හොයාගෙනයි මේ බලාපොරොත්තු වෙන්නේ අන්නේ කියන්නේ. මේ විදිහේ බලාපොරොත්තුෙන් කෙරෙන්නා වූ මේ සැප හොයාගෙන යන්නා වූ මේ ගමන ඉවරයක් නෑ. අන්තිමට ගිහිල්ලා ලෝකයේ තියෙන යම් කිසි තත්ත්වයක් නැත්නම් ඒ තත්ත්වේ අන්තිමට ගිහිල්ලා ඒ අවසානයක් නෑ. අවසානයක් නැතුව එතන අසහනයකට වැටිලා දුක් වෙනවා. මේ විදිහේ බලාපුවාම ලෝකයා සාමාන්‍ය ලෝකයා සැප ලබා ගන්නේ කියලා දුවන දිවිල්ල සටනක් වාගේ. එක්තරා භාවන වේගයක් ඒකින් යුක්තව කෙරෙනා වූ මේ සටන ඉවරයක්. ලෝකේ දිහා බලාපුවාම මේක දෙනාගේ තත්ත්වය ගැන කල්පනා කරලා බලාපුවාම වස්තුව හොයන්න දඟලනවා. එතකොට නුවණ හොයන්න දඟලනවා වෙන වෙනත් දේවල් හොයන්න දඟලනවා. මේ දඟලින්නේ ඉවරයක් නෑ. අන්තිමේදී අසහනයකට වැටිලා පීඩාවකට වැටිලා එයිනි නතර වෙන්න. නමුත් සැප කියන එක ඇත්තේ නැහැ. සැපයක් නැහැ මේුන්ට. මෙන්න මේ සැපයක් නැති යමහාව බලලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විතරම්ම සුඛ විහාරය පිණිස කරගත යුතු එකතු කරගත යුතු එකක් මේ සමාධි භාවනාව කියලා. ඉහාත්මයේ වර්තමාන ජීවිතයම සපවත් කර ගැනීමට උපකාර වෙන දේනම් කුමක්ද සමාධි භාවනාව කියලා එකක්. උපකාරුණක් වශයෙන් නාමකදී. වර්තමාන ජීවිතයේ සහනයක් නොලබා දුක් වෙන මහා ජනයාට සාමාන්‍ය මහා ජනයාට මේක හොඳ ප්‍රතිකාරණයක් පිළියමක් වශයෙන් ඉදිරිපත් කරගත හැකියි. වර්තමාන ජීවිතය එක්තරා අන්දමකට සහනයකින් යුක්තව කටයුතු කිරීමට උපකාර වෙනවා මේ සමාධි භාවනාව. එතකොට මේ සමාධි භාවනාව කියන වචනය වැඩි තෝරන් දුමනා නෑ යෝගාය කර විදිහට ප්‍රකට වචනය මෙතන විතරම්ම සුඛ විහාරාය කියන වචනේ සඳහන් කළ අවස්ථාව සම්බන්ධව දැනගත මේක ප්‍රථම ධ්‍යානයේ පටන් චතුර්ථ ධ්‍යානයේ දක්වා සඳහන් වන ධ්‍යාන පිළිවෙල බව තේරුම් ගන්නවා ප්‍රථම ධ්‍යානය ලබාගෙන ඊළඟට දෙතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන මේ අන්දමට ධ්‍යානයන් ලබා ගන්නවා. නිය සරහන් වෙන්නේ උපදික්කවේ බික්ඛු විවිච්ඡ කාමයේ විවිච්ඡ අකුසලයේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පතමඥානං පතමං ඥානං උපසම්පද්ද විහෙරති කියලා ප්‍රථම ඥානයේ සම්බන්ධව සඳහන් මෙතන ප්‍රථම ඥානයේ ලබා ගැනීම සම්බන්ධව කර්මක උපදේශයක් අවශ්‍යයි ප්‍රථම ධානයක්, ද්විතීය ධානයක්, තෘතීය ධානයක්, චතුර්ථ ධානයක් කියන්නේ ධාන හතර. සම්බන්ධව කෙටියෙන් විතර ගන්න ඕන. භව විශේෂයේ පිණිස හේතු වන්නා වූ ධානදිය. විතර ධම්ම විතර විහාරයේ පිණිස සඳහන් වෙන්නා වූ උපකාර වෙන්නා වූ ධානදිය. භව විශේෂයේ කියන්නේ ප්‍රථම ධානාදී මේ ධ්‍යාන හතර ලබා ගත්තාම ඒ බලයෙන් එය නොනසී තබා ගත්තොත් නොනසා තබා ගත්තොත් ඒ තබාගත් උදවියට ධම්මපාරිතජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මාදි වශයෙන් සඳහන් වෙන මේ බ්‍රහ්ම ලෝක වල උත්පත්ති ලබා ගන්න ඕනෙන වර්ගින් නැතුව ඒ ධානයේ දිනු කරගෙන ඒ දිනු කරගත්ත ධානය නොකඩ නොනක සබා ගතහොත් ඒ පින්නතුන්ට පුළුවනි බ්‍රහ්ම ලෝක සම්පත් වෙනවා. භව විශේෂයේ කියලා ප්‍රකාශ කළේ මෙන්න මේක. මේ භව විශේෂය ප්‍රාර්ථනා කරගෙන ධ්‍යාන වදා ගැනීමේ ක්‍රමය බුද්ධ ශාසනයට අයිතිකතුවක් නැහැ. බුද්ධ ශාසනයට අතුලක් නොවෙන්නේ මාත් නිසාද? බුද්ධ ශාසනයේ වැඩපිළිවෙල විවත්තගාමී වැඩපිළිවෙලක් නිසා. වත්තගාමී විවත්තගාමී කියන ප්‍රතිපත්ති කොටස් දෙකක්. වත්තගාමී කියන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී ලෝකවල සැප තියනවා කියලා හැඟීමෙන් එහි ඉපදීම ඉපදී ජීවත් වීමට උපකාර වන්නා වූ පින් දහම් වේ. ක්‍රමයටයි වත්තගාමී දීක. වත්තගාමී කියන්නේ සංසාරයෙන් නිදීම සංසාර විමුක්තිය ප්‍රාර්ථනා කරගෙන කරන්නා වූ පින්කම්. වත්තගාමී පින්කම් බුද්ධ ශාසනයේ කරන්නා වූ පින්කම් වත්තගාමී පින්කම් වශයෙන් සැලකිය යුත්තේ. මේ නිසා සාසනික යෝගාවචරයන් විසින් මේ සමාධි භාවනාව දිනු කරනකොට ඒ කියන්නේ ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන ලබා ගැනීමට කටයුතු කරන්නා වූ අවස්ථාවයි. ඒවා සම්බන්ධව විශේෂ හැඟීමක් ඇති කරගන්නවා. ප්‍රථම ධානාදී ධාන ලබා ගැනීමට උපකාර වෙන්නේ කසින භාවනාව උපකාර වෙනවා. ආනාපාන සති භාවනාව උපකාර වෙනවා. ප්‍රථම ධානය ලබා ගැනීමට අසුභ භාවනාව උපකාර වෙනවා. ප්‍රථම ධ්‍යාන, දෙතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන කියන මේ ධ්‍යාන ලබා ගැනීමට මෙත්තා, කරුණා, මුදිතා කියන භාවනාවල් උපකාර වෙනවා. චතුර්ථ ධානය ලබා ගැනීම දුක්ඛා බ්‍රහ්ම විහාරයේ උපකාර වෙනවා. මෙන්න මේ විදිහට මේ ධානය ලබා ගන්නව අවස්ථාවේදී ඒ බෞද්ධ සාසනික යෝගාවචරය කල්පනා කරන්නේ විපේහම්ම සුඛ විහාරයේ තිනිත මේ සමාධි භාවනාවල් ධානයන් ලබා ගන්නවා කියන හැඟීමයි. ඒ විදිහේ කටයුතු කරන්න පටන් ගන්නව අවස්ථාවේදී ඒ යෝගාවචරයාට සාධනික මුදුනුවර දිනු වීමට අධ්‍යාස සයක් දිනු කර ගැනීමට අතුවාවල ප්‍රකාශ කරලා තියෙනවා. ඒ සුද්ධ මාර්ගය සඳහන් වෙනවා චිත්ත අභ්‍යාසය බෝධිසත්තා බෝධිසත්තා කාය සංවත්තන්ති නික්ඛම්මධ්‍යාසය බෝධිසත්තා ඝරාවාසේ දෝෂදත්තාය සර්වේ පඤ්චාසය බෝධිසත්තා ධනසංගනිකාය දෝෂදත්තාය අලෝපඤ්චාසය බෝධිසත්තා යෝධේ දෝෂදත්තාය අදෝපඤ්චාසය බෝධිසත්තා යෝධේ දෝෂදත්තාය අමෝ අධ්‍යාසය බෝධිසත්තා මොහේ බෝධිසත්තා නිස්සරණ අධ්‍යාසය බෝධිසත්තා සම්බ බව රදීසු දේවදත්තා විනෝ කියලා අධ්‍යාසය සහ උගන්වලා තියෙනවා මේක විශේෂ ප්‍රධානම සාමාන්‍ය විදර්ශනා භාවනාව පුහුණු කරන උදවියට වුණත් මේ අදහස් ආය සම්පූර්ණ වෙන්නේ ඒ ධ්‍යාන භාවනාදී දෙවි කරන්නා උදවියගත් උදවියටත් මේ සාධනක මුමුණේර දිනීමට එයාගේම සාධනක හැඟීම විවත්තපස්සේට සමාජයේ නැඹුරු වීමට මෙන්න මේ අදහස් සාය ඒගේ සිත්වල තැන්පත් කරන්නේ අභ්‍යාසයේ සාය මේ අභ්‍යාසයේ සාය අදහස් සාය ප්‍රාර්ථනා සාය බෝධි පරිපාකයේ පිහිට පවතින. බෝධිය කියන්නේ මාර්ගඥාන. සෝතාපට්ටි මග්ග ඥාන, සකදාගාමි මග්ග ඥාන, අනාගාමි මග්ග ඥාන, අරහත මග්ග ඥාන කියන ওই විදිහට මාර්ග ඥාන වලයි බෝධිය කියලා සඳහන් වෙන්නේ. මේ බෝධි ඥානය මොකතරවා ගැනීමට, මොරා ගැනීමට. සකස් කර ගැනීමට උපකාර වෙන්නේ මේ අදහස් හයයි. මේ අදහස් හය හොඳට හිතේ සරපදියම් වෙන්න ඕනේ. ඇතන් විටක මේවා නියමන්නමට හිතේ ක්‍රියාවේ නොයදුනොත් එම හිතේ ලොකු දුර්වලකමක් බලවත් දුර්වලකමක් හිතේ මතුවෙන ඉඩ තියෙනවා. මේ නිසා ඒක නපස් කර ගැනීමට ඉත තැන්පත් කර ගැනීමට ඉත දිනු කර ගැනීමට මේ අරහත් සම්පූර්ණ වෙන්නේ. මෙකම් අධ්‍යාසය. නෛෂ්ක්‍රම්‍ය අදහස සම්පූර්ණයෙන් තියෙන්න ඕන යෝගාවචරයට තුල. දර්ශනා භාවනාව කළා, ධ්‍යාන භාවනාව කළා. ඒ ආරම්භයේදී මේ මෙකම් අදහස තියෙන්න ඕන පරිදෙන්න. මෙකම් අදහස පරිදෙන්න නැති වෙනකොට නෙක්ඛම්මයට විරුද්ධ කාම ආධ්‍යාසයන් මතුවෙනවා. පංච කාමයන් සම්බන්ධ අදහස් මතුවලා හිටිනවා. බොහෝ විට ආරම්භ කරපු ධ්‍යාන වැඩපිළිවෙළල් මාර්ග භාවනාව, ධ්‍යාන භාවනාව ආදී වට තිබෙනා වූ භාවනා ක්‍රමය අතරේ කඩාකප්පල් වීමට හේතු වෙනවා. මෙන්නෙක්ඛම් මධ්‍යාසය නැතුව කාම අදහස් හිතේ බලපෑම නිසා ලොකු කාම අදහසක් වුණා නැහැ සාමාන්‍යයෙන් කුංචි කාම අදහසක් වුණත් බලපානකට නෙක්ඛම් අදහස් අයින් වෙනවා යටපත් වෙනවා මනාප වූ රූප මනාප වූ ශබ්ද මනාප වූ ගන්ධ මනාප වූ රස මනාප වූ පොත්බ්බ අරමුණු ඒ වාගේම ඒට අනුකූල වන ධම්මාරම්මන කියන මේවා ඉදිරිපත් වෙනකොට මෙක්ඛම්මජ්ජාසය කියනක යට යනවා. මේ නිසා පරණ පුරුදු ඒ පරණ පුරුදු අදහස් මෙක්ඛම්ම අදහසට ප්‍රතිවිරුද්ධ පරණ පුරුදු අදහස් සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න ඕනේ හිතේ. ඒවා වලලලා දාන්න ඕනේ. අයින් කරලා දාන්න ඕනේ. හිතට එන්න ඉඩ දෙන්න නරකයි. තමන් පුරුදු කරපු රස්සාව, අදවර රැකියාව සම්බන්ධ දේවා ඒවා මේවා හැම අවස්ථාවකදීම දෙන්න පුළුවන් ඒකන අවස්ථාවලදී ඒවා යට කරලා අයින් කරලාම දානම තමයි. ඒවා එක එනවා මේ කාම ආදාහත්. ඒ කාම අදහස් වීම නිසායි මේ නෙක්ඛම් අදහස යට වෙන්නේ ඒ ඒ එක්කම ඥාන භාවනාවකින් දිනු කරගත යුතු ශක්තිය අයින් වල යන්න හේතු වෙනවා ඥාන භාවනාවකින් ප්‍රධාන වශයෙන් කර බලාපොරොත්තු වෙන්නේ නීවරණය විකම්බනය කිරීමයි නීවරණයන්ගේ පටලැවිල්ල නිසා මේ හිත කොයිතරම් දුරට නරක වෙනවද කියන එක කියලා ඉවර කරන්න බෑ ඒ ආදීනව රාශියක් තියෙනවා. ඒ මොනම නීවරණය කාමච්ඡන්ද නීවරණය. මේ කාමච්ඡන්ද නීවරණයට සම්බන්ධ කරගෙන තව තවත් නීවරණයන් එහාට එහාට දිගින් දිගට පහළ වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ නිසා පළමුවෙන්ම අර නෙක්ඛම් මධ්‍යාවය කියන වටින අදහස සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ නෙක්ඛම් අදහස සම්පූර්ණ වෙනකොට දරාවාසේ දෝෂ දස්සාවි කියන මේ ප්‍රතිඵලය ඔහු තුල ඔහුගේ හිත තුල බලපාන. නෙක්ඛම් අදහස හිතේ බලපානකොට ජීවිතය පිළිබඳව දොස් කඩෙන් තේන. බීජය බින්දයක් වශයෙන් ඔහුට වැටෙනවා. බීජය බින්දයක් වශයෙන් වැටෙන්නට නම් නෙක්ඛම් අදහස ਸਰව ප්‍රකාරයෙන් හිතේ බලපවත්වන්න. ඒ ਸਰව ප්‍රකාරයෙන් නෙක්ඛම් අදහස හිතේ බලපවත්වනකොට විහිදේ සම්බන්ධය අදහස් නැති වෙනවා ඒකේ දොස් පෙනෙනවා දොස් පෙනෙනකොට මෙන්න ශාසනික මුගුණු වරක් එතන ලැබෙනවා දීපම ශාසනයට ඇතුල් වෙන්නට ඕනෑ කියන හැඟීමක් ඇති වෙනවා එහෙම නැත්නම් ශාසනයට ඇතුල් වෙලා හිටිනවා මෙකම් ආදහසේ පරිණාමය ඒකයි එමෙකම් ආදහස විශාල එකක් මෙකම් ආදහස පැතිරිච්ච අදහසක් ප්‍රධාන වශයෙන් අර මාර්ගඥාන නැමැති බෝධි චිත්තය දියුණු කර ගැනීමට උපකාර වෙන කරුණක් බව විශේෂයෙන් සලකා ගන්න. නෙක්ඛම්මාදාය. ඊළඟට පරිවේක අධ්‍යාසය බෝධිසත්තා ධන සංගණිකාය දෝෂ දස්සාය. බෝධියේ අදුනා වූ උත්තමය. පරිවේකාරහතුන් යුක්ත වූාහු. ජනසංගනිකාවේ දෙස් දකි. එතකොට බෝධිය දිනු කරපු දිනු කරන්නට බලාපොරොත්තු වෙන පින්වතා ධන සංගණිකා පරිවේක අධ්‍යාසයේ යුක්ත වෙනවා. පරිවේග නිකරම විවේක වාසය ප්‍රති කරන. නෙක්ඛම් මධ්‍යාසය යන්නේ සාධනයට ඇතුල් වීමත් පරිවේග අධ්‍යාසය යන්නේ ශාසනයට ඇතුල් වෙලා ක්‍රියා කරන්න ආරම්භ කිරීමක් කියන මේ දෙක එකට සම්බන්ධ කරලා ගන්න පුළුවන්. මේ අදහස් දෙක එකට එකතු කරනකොට ලොකු සම්බන්ධයක් ඇති කර ගන්න පුළුවන්. සාසනයට ඇතුල් වෙන්නේ මොකක් සඳහාද? විවේකයේ පූජකම බලාපොරොත්තු වෙන. එතකොට සාසනයට ඇතුල් වීමේදීම මේ විවේකයේ තියෙන්න ඕන. බොහෝ විට බොහෝ විට මේ සාසනයට ඇතුල් වෙලත් තියෙන විවේකේ ඉබේට ලබා ගන්නට පුළුවන් විවේකේ අයින් කරගන්න. දේතම ලැබෙනවා විශේෂ අසහනයට අතුල් වෙනකොට නමුත් ඔබ නැති කරගන්නවා. ඒක නැති කරගන්නේ ඕනෑකම. කාගවත් ඕන කමින් නෙවෙයි තමන්ගේ ඕනෑකම. තමන්ට නිදහස තියෙනවා දීගෙන් අයින් වෙච්ච හැටි සාධනයට අතුල් වුණා නම් විවේක ජීවිතයක් ගත කිරීමට එතන හොඳට ඉඩ තියෙනවා. පුංචි පුංචි සුළු වැඩ තියෙන්න පුළුවන්. ඒක විවේකයට බාධාවක් නැහැ. ජනසංගනිකාවෙන් අයින් වෙලා වාසය කිරීමට හිතෙනවා අන්නර පරිවේක අදහසත් එක්කම. මේ ජනසංගනිකාව කියන එක මහ භයානක එකක්. ජනසංගනිකාව කියන වචනයේ තේරුම එකතු වෙලා සපක් විඳීමයි. තනියම ජීවත් වෙන්න කැමති නැහැ. තනියම ඉන්නකොට ඒක බොහොම ඇඟට අමාරුයි, හිතට අමාරුයි. ලොකු පීඩාවක් වශයෙන් සලකනවා තනියම ජීවත් වෙනකොට. ඒක මොකද්ද මේ විදිහට කොහොමද ඉන්නේ? ගත කරන්න කියලා බොහොම අමාරු හිතට. තව කෙනෙක් එකතු කරගන්න බලාපොරොත්තු වෙන. මොකටද අර තනිකම නැති කරගන්න. තව කෙනෙක් එකතු කරගන්න බලාපොරොත්තු ඒ එක්කෙනා එකතු වුණාම ඒකට තවත් එක්කෙනෙක් එකතු වෙනවා. එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට තව කෙනෙක් එකතු කරගන්නට බලාපොරොත්තු වෙන ওই විදිහේ දික් වෙනවා පිළිස වැඩි වෙනවා ප්‍රස්ථානීය ජීවත් වෙනවා නම් බ්‍රහ්ම සමය කියලායි කියන්නේ තනිය වාසය කරන්නා වූ භික්ෂුව යෝගාවචරය බ්‍රහ්මයා වගේ ජීවත් වෙනවා බ්‍රහ්ම වැනි ජීවිතයකින් ජීවත් වෙනවා බ්‍රහ්මයාගේ ජීවිතේ උපත්තියෙම සැපවත් ජීවිතයක්. ඒ බ්‍රහ්ම ජීවිතයට සාමව ජීවිතය ගත කරනවා තනියම. මේක කඩා ගන්න. මේක නැති කර ගන්නවා තවත් එක්කෙනෙක් එකතු කරනවා. මේක දෙන්නේ එකතු වෙච්ච හැටි දෙවියෝ ආදී වෙන එතකොට. දෙවියන් දෙවියන් ක්‍රීඩාවනේ, එල්ලම් කිරීමනේ. එතකොට ඔන්න දෙන්නේ වෙච්ච හැටි යන ක්‍රීඩාව. මෙතන විවේචන ක්‍රීඩාව. බලාපොරොත්තු නැති දෙයක් ඇති වෙනවා. ඊළඟට දෙන්නගෙන් ඉවර වෙන්නේ තුන් දෙනෙක්. තුන් දෙනෙක් ආපු හැටේ දෙන ගම. කොලහල. දිගින් දිගට කොලහල ගොඩක්. මෙන්න මේකයි ඝන සංගණිකාවේ තියෙන වරද කියන්නේ. ඔය ඝන සංගණිකාව කියන එක හැමතැනම තියෙන එකක්. ලෝකේ හැම තැනම නරකාදී ජන සංගණිකා, තිරිසන් අපායේ ජන සංගණිකා, පෙරේත අපායේ ජන සංගණිකාව. මේ අපායවල වලදී යන ජන සංගණිකාව මේකත් අරගන්නවා. නිවලයකත් අරගන්නවා. නිවලෝකේ ගහක දානම් පිරිවරාගෙන සතේ කියන දෙයක් වෙනින්න බලාපොරොත්තු වෙනවා. මේ ජන සංගණිකාවේ හැටි හොම. මේ ජන සංගණිකාවේ දොස් දකිනවා නම් යම් කිසි කෙනෙක් එයාට ඒ පුද්ගලයාට පුළුවන් බෝධිය අත්පත් කර ගැනීමට බෝධි ඥානය අත්පත් කර ගැනීමට පුළුවන්. ධනරංගනිකාගේ රුතිනම් බෝධිය ඈතයි. බෝධිය ලැබෙන්නේ නැහැ. තදින්ම ඒක හිතේ තියා ගන්න. පරිවේක අධ්‍යාසය බෝධිසත්තා ධනසංගනිකායේ බෝධිසත්තා විනු බෝධිසත්වවරු බෝධිසත්වවරු කියන්නේ මේ නිවන් බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම බෝධිසත්වව හැම කෙනෙක් දැන් අද මේ විදියට විදර්ශනාව කිරීමට පුරුදු වෙන්න ඕන විදර්ශනාව කරකර ගන්න ඕන විදර්ශනාව සකස් කර ගන්න ඕන මේ විදියට විදර්ශනාව සකස් කරගෙන බලාපොරොත්තු වන්නා වන්නමද කියනුම ලක්ෂණයන් අවබෝධ කරගෙන ධර්ම ස්වභාවය අවබෝධ කරගෙන මේ විදර්ශනා ඥානවල බලයෙන් සගන් වශයෙන් වැඩි කරගෙන අවසානයේ ලෝකෝත්තර ඥානවලින් සමුච්ඡේද ප්‍රහාණය කිරීම වැඩි කිරීම අමා මහ නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ඇති වේවා කියන ප්‍රාර්ථනාව